රංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ එම්.ඒ. නන්දා මාලිනී පෙරේරා විශාරද නන්දා මාලිනී ඇය ගුවන්විදුලි ගීතයේ අභිෂේක ලබන්නේ 1960 වර්ෂයේදී. ඒ ගුවන්විදුලියේ ළමා අංශයේ ගායිකාවක් හැටියට හිටපු ඇය ගුණානන්ද විද්‍යාලයේ කොටහේනේ පූර්ව ජ්‍යෙෂ්ඨ පන්තියේ ශිෂ්‍යාවක් හැටියට හිටපු අවධිය. ලංකා ගුවන්විදුලියේ වෙළඳ සේවයෙන් ගීත තරඟයක් ආරම්භ වෙනවා එයාෂිප් ගීත ගායනා තරඟය යනුවෙන්. මෙය වෙළඳ වැඩසටහනක් සේවාදායකයෙකුගේ අනුග්‍රහයෙන් පැවැත්වුණා. මේ සඳහා ඉදිරිපත් වන ආධුනික ගායක ගායිකාවන් අතර සිටිනවා කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේ පූර්ව දේශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වන එම්.ඒ. නන්දාමාලි පෙරේරා. ඇයට මේ තරඟය සඳහා ගීතය පුහුණු කරන්නේ පසුකාලීන ගුවන්විදුලි වාදක මණ්ඩලයට එකතු වෙන සංගීතඥයෙක්. ඒ තමයි මොහමඩ් සාලි. මොහමඩ් සාලි මාස්ටර් මේ නන්දාමාලිනී පෙරේරාට ගීතය පුහුණු කළා ඇය තරඟයට ඉදිරිපත් කරනවා. ඇය මේ සමස්ත ලංකා එයාෂිප් ගීත ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගන්නවා. අද අපි හිතුවේ අපේ රටේ ගීත ක්ෂේත්‍රයට අතිවිශිෂ්ට සේවයක් කළ මොහොමඩ් සාලි මාස්ටර් ගැන ඔබේ මතකය ආවර්ජනා කරන්න. සාලි මාස්ටර් අපේ රටේ ගීත කලාවට විශිෂ්ට සේවාවක් කරපු සංගීතඥයෙක්. මේ අපි අද තෝරගත්ත පළමු ගීතය මොහොමඩ් සාලි නිර්මාණය කළා. Oh මගේ සුඳුරුලයේ මාලය ඔබ වෙත ඉබුසින් හොසගෙන අතුවා මතද ප්‍රියේ सबल කෙනෙකුට ලැබෙන ඇසුර මොනතරම් ඔහුගේ ජීවන චර්යාව ඔහුගේ යොමු වීමට වැදගත් වෙනවද කියන එකට ඉතාම හොඳ සාක්ෂියක් තමයි මොහමඩ් සාලි. මොහමඩ් සාලි මාස්ටර්ගේ පරපුරේ කිසිවෙකු සංගීතය කිසිම සම්බන්ධකමක් තියෙන කෙනෙක් නෙවෙයි. 1930 ජූනි මාසේ කොළඹ සුදුවැල්ලේදී ජන්මලාභ ලබන මොහමඩ් සාලි මාස්ටර් එවකට ප්‍රකට සංගීතඥයෙකු හිටපු මොහමඩ් ගවුස් මාස්ටර් සර්පිනා වාදනය කරනවා දැකලා තමයි සංගීතයට හිත යොමු වෙන්නේ. දැන් ඔහු මොනතරම් ගවුස් මාස්ටර්ගේ සර්පිනා වාදනයට ආශක්ත වෙන්නට ඇද්ද? ඔහුගේ ගමන මුළු මනින්ම සංගීතයේ දිශාවට ගිහිල්ලා සංගීතඥයෙකු බවට පත් වුණා. හැබැයි ඔහු ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගන්න දරන වෑයම මල්පල දරන්නේ ඊටාම පස්සේ. ඔහු 1948 ඉඳලම අවුරුදු 15 ඉඳලම සංගීතය මේ සර්පිනා වාදනය කළාට 48 වෙනකොට ඔහු වෘත්තීය මට්ටමේ සර්පිනා වාදකයෙක් බවට පත් වෙනවා. හැබැයි ශාස්ත්‍රීය සංගීතය හදාරලා නැහැ. ඔහු කොළඹ ධනවත් ගෙවල් වල පවත්වන බජව් වල සර්පිනා වාදනය කරනවා. මේක එක්තරා අසිරියක් වගේ. ඔහු මේ කාලෙදි මේ සංගීතයට යොමු වෙලා ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට මං සොයමින් ඇවිදිනවා. ඔහු උත්සාහ කරනවා රජයේ සංගීත කලායතනයට බැඳෙන්න. හැබැයි ඔහුට අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය, ඒ කියන්නේ අවම සුදුසුකම නැති නිසා ඔහුට ලයනල් එජසිංහ මහත්තයා කලායතනයට බඳවා ගන්නේ නැහැ. ඔහු මෙන්න මෙහෙම තමයි සංගීතයට එන්න වෑයම් කරන්නේ. මේ සඳුන් ගසකේ සමන් ලතාවක කියන ගීතේ ලලිත ස්මෛත්‍රීපාලගේ පදමාලාවට මේ තනුව නිර්මාණය කරන්නේ ඒ මොහමඩ් සාලි. මේ තනුව මම හිතන්නේ 60 දශකයේදී මේ මේ වගේ ගීත අපේ රටේ තරුණ පෙම්වතුන් පෙම්වතියන් අතර අතිශය ජනප්‍රියයි. එවක හුවමාරුණු පෙම්පත්වල මේ ගීතවල පද එහාට මෙහාට ලියවෙනවා පෙම්වතාට පෙම්වතියට මෙවැනි පද මේ ගී පද තමයි එදා හුවමාරුනේ මේ පෙම්වතුන් අතරේ. ඉතින් ඒ තරම් අතිශය ජනප්‍රිය වුණා. විශාරද ජයන්ත අරවින්ද. මොහමඩ් සාලි මාස්ටර් වගේ කෙනෙක් නිර්මාණය කරන මේ තනු ඔබ කොහොමද දකින්නේ? ඔබ විශාරදයටපත් වෙච්ච කෙනෙක් මේ ಭಾರತೀಯ සංගීතේ. මේ එවැනි සංගීත ශික්ෂණයක් නැතිව මේ මොහමඩ් සාලි මාස්ටර් මෙවැනි තනු නිර්මාණය කළා. මට හිතෙන්නේ නැහැ සංගීත ශික්ෂණයක් නැහැ කියලා. අර ඔබම සඳහන් කළා අර බජව් ගීත ගැන. අපි අද බජව් ගීතමය පහත් මට්ටමින් සැලකුවට ඒ කාලේ 930 40 වගේ දශකවල තිබිච්ච බජව් ගීත ඊටාම ලස්සන රාගධාරී ගීත. ඔව් සාදෘෂ් මාස්ටර් රූපසිංහ මාස්ටර් ගායනා කරපුවා. ඉතින් මම හිතන්නේ ඒවයි ආభాෂයේ තියෙන ඇති මොහොමඩ් ශාල්ටි කියලා. අන්ත අර ගෞස් මාස්ටර්ගේ මේ සර්පිනා වාදනය අහග ඒකෙත් යම් කිසි ඡායා මාත්‍රික වශයෙන් හෝ ආభాෂයක් තියෙන්නේ නැති. ඉතින් ඔබ එකතු වෙලා තමයි මේ ලස්සන අද මං හිතන්නේ මේ මේ මේ සරල ගීත බලනකොට ඉතාම ලස්සනම තනුවක් මේක. ඔය දැන් මේක මේ මේ ගැන සඳහනක් කරන මේ මේ ගාන්ධාර අපදාන කුටිය කියනවා මේක පීරු රාගයේ ඡායාවක් තියෙනවා කියලා. මට හිතෙන බහිර්වි රාගය කියලා. බහිර්වි රාගය. ඔව් දැන් ඇත්තටම සංගීතය හෝ කවර හෝ කලාවක් හෝ විද්‍යාවක් පිළිබඳව ගැඹුරට දැනගන්න කැමති කෙනෙක් මේ ශාස්ත්‍රය සොයාගෙන යනවා. ශාස්ත්‍ර පිපාසයක් ඇති වෙනවා. ඇත්තටම ආදි මාස්ටර්ටත් කොච්චර සංගීතය හැදෑරීමේ ඕනකමක් තියනවද කිව්වොත් ඌට අවස්ථාවක් ලැබෙන්නේ 1960 වගේ සංගීත මාස්ටර් කෙනෙක් වෙන්න පෙරම් පුරන ඔහුට ලංකා කලා මණ්ඩලයේ මුස්ලිම් කටයුතු භාරව සිටපු MBM ගවුස් කියන සංගීතඥයා එහෙම නැත්නම් කලාකරුවා. මේ මූලිකත්වයෙන් සංගීත පන්තියක් පටන් ගන්නවා මුස්ලිම් සංගීත ශිල්පීන් පුහුණු කරන්න. ඒ ගුරුවරයා වන්නේ රජයේ දලිත් කල ආයතනයේ හිටපු විශාරද එස්.ඩී. ජයසේකර ගුරුතුමා. ඔහු තමයි මේ මුස්ලිම් ශිල්පීන්ට සංගීතය උගන්වන ගුරුවරයා බවට පත් වෙන්නේ. දැන් මේ ගෞස් කියන මාස්ටර් මේ සංගීතය හදාරපු කෙනෙක් නෙවෙයි. ඔහු රජේ කලා ආයතනයේ චිත්‍ර කලාව උගන්වන ගුරුවරයෙක්. හැබැයි මේ මුස්ලිම් සංගීත ශිල්පීන් පුහුණු කිරීමට පුරෝගාමී නෙවහු මේ අපේ ජයසේකර ගුරුතුමා එක්ක. SDS ජයසේකර SDS ජයසේකර එතුමා එක්ක ඉගෙන ගන්න අය අතරේ හිටියා මොහිදීන් බෙග් හිටියා හරුන් ලන්ත්‍රා හිටියා ඒ වගේම මොහමඩ් සාලිත් හිටියා ඉතින් මේ ශාස්ත්‍රීය සංගීතය හදාරන්නේ මෙන්න මේ අපේ SDS ජයසේකර ගුරුතුමානි ඔබ කොහොමද දකින්නේ මේ සංගීත ශාස්ත්‍ර පිපාසය සංසිඳවා ගන්න ඔහු ගිය ගමන ඔබ කොහොමද දකින්නේ මම හිතන්නේ මේ හැම එකෙම ආభాසයක් එතුමාට තිබුණා. මේ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ඉඳලා සංගීතඥයෝ ඇසුරු කරලා හොඳ ගායකයෝ ගායනා කරනවා. අහලා අර මේ ශිල්පින වාදනය කරගෙන ඒකෙන් හොඳ ස්වර ගැන දැනුමක් ඇතිව මේ මම හිතන්නේ හොඳ පසුබිමකින් තමයි මේ ඔක්කොම තනුව රචනා කළේ. මේ අපි තෝරගත්ත දෙවෙනි ගීතය මගේ අත ඔබට හැර පිටවති යකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන මිනි වලක මායට කර තබන දින වෙහිනති අකුණු කුපුරයි මගේ වලට පැන بنت ආදරයක නිර දැන්නේ සැලකීම සොයමි මගේ පහුවත ගත කරන්නේ සෝකයක ආවන් මට තුතරම් මම දාලා යන්නේ නෑ මගේ සුරක් කරන්නේ මුලක බඳ ಶರಣ ಮಾಮತ ಸತ್ಯಾ ಸಿಸುವ ಮತ ಸಮತ ಸದೈತಿಯಾ ಅಸರಣ ಮಾಮತ ಸತ್ಯಾ ಸಿಸುವ ಮತ ಸಮತ ಸದೈತಿಯಾ ಪ್ರೇಮ ಫಲ ಸಂಕೃತಿ ದವಸ ಕವಿಮಾ ಹಮು ಎನ್ನೆ ಒಬ್ಬ ಮೇ ಮನೆ ಫಲ ಸದನಮಾ එලක්කම් කිසි දවසක මෙමා හම් වෙන්නේ ඔබට මේ මගේ මල කඳනමා සෝකය දුක ආවත් මට කුතරම් මම ගාලා යන්නේ නෑ මගේ කුඩු රසතරන් මුලදී බඳ ආදරය නිරදන් කෙනෙක් වෙන්නට නොහැකි වුණොත් රන්දේ සැලසෙමු දෙන්නම එකටම එක මිහිවලි ශෝකය යුග ආවත් මට කොයිතරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත්තරන් මුලදී බඳ ආදරය නිවදන් සැලසීම සොයමි මගේ පපුවට තද කරන්න ආව විතරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත්තරන් ඇතේ දශකේ අතිශය ජනප්‍රිය වෙච්ච ගීත මේවා. ඇත්තටම ඉචා ජෝතිපාල සහ ජේ මිල්ටන් පෙරේරා කියන ගායකයින් දෙදෙනා මේ මේ තරුණ තරුණියන් අතර ජනප්‍රසාදයට පත් වෙන්නට මහත්සේ බලපාපු ගීත තමයි මේ. මේවා ඇත්තටම අර කොළඹ කවීන්ගේ යම් යම් සංකල්ප වගේ දේවල් තිබිලා බොහොම සරල පළමාලා වුණාට එවක තරුණ තරුණියන්ට අතිශයින්ම සමීප වෙච්ච වුණ හඬවපු මේ වුන්ට ඊටාම ඊටාම ලෙන්ගතු ගීත හැටියට තමයි සඳහන් කරන්න වෙන්නේ. අනෝයි ගුණවර්ධන තමයි මේ පදමාලාව ලියන්නේ. එවක ජෝතිපාලට සහ මිල්ටන් පෙරේරාට බොහෝ ගීත රචනා කරා. දැන් මේ ප්‍රේමය ගැන අන්තිම උත්සන්නම ප්‍රේමයක් ප්‍රකාශ වෙන ගීතයක්. මේ තනු නිර්මාණය දැන් ඇත්තටම සාලි මාස්ටර්ට සිංහල කියවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔහුගේ මව්බස වුණේ දෙමළ. එතකොට මේ ගීත පදමාලා එක්කෝ දෙමළෙන් ලියාගෙන කියවුවා එහෙම නැත්නම් කාට කියලා කියවගෙන හුම්කන් දුන්නා. ඒ විදිහට තේරුම අර්ථය වටහාගෙන තමයි ඔහු තනු නිර්මාණය කරේ. එතකොට ඒ විදිහට තමයි නිර්මාණය කරපු තනු තමයි මේ ගායනා වුණේ චර්ජ්‍යෝතිපාලගේ. එතකොට මේ මේ මේ තනු කොහොමද ඔබ දකින්නේ මේ? දැන් මේවක අපේ රටේ හින්දි ගීත අතිශයින් ජනප්‍රිය වෙච්ච අවධියක්. හින්දි ගීත වලට පදමාලා දාලා හරියට ගායනා කරා. ඒ අතරේ තමයි ඔහු ස්වතන්ත්‍ර තම මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒවා අතිශයින් ජනප්‍රිය වුණා මේ හින්දි ගීත අභිබවාගෙන. ඔබ කොහොමද දකින්නේ සාලි මාස්ටර්ගේ මෙවැනි තනුවක්? මට හිතෙන හොඳම රසිකත්වයක් තියෙන නැති කියලා මේ මම සාලි ළඟ. නැත්නම් කොහොමද මේ අර බජව් ගීත අහලා ජනප්‍රිය මේක තියෙනවා ජනප්‍රිය ගතියක්. හැබැයි ජනප්‍රිය ගීත අතර රසවත් ගීයක්. ඔව්. දැන් අපි ජනප්‍රිය ගීත කියලා මේ ආමන් කරන්න බෑ. ඒවා ඇතුලේ දෙන්න පුළුවන්. අන්න ඒව එහෙම බලනකොට ඊටාම වටිනා මේ නිර්මාණයක් විදිහට මම සලකනවා. ඔව් දැන් ඇත්තටම මේ ඔහු සම්බන්ධව සඳහන් වෙන තැන්වල ඔහු මේ නෞෂාද් වගේ සංකර් ජයකෘෂ්ණන් වගේ සංගීතඥයින්ට බොහෝ ප්‍රිය කළා කියන මේ හින්දි ගීත අහන්නේ. ඔහු වඩාත්ම කැමති සංගීතඥයා ඕපී නයයි. දැන් සමහරු ඔහුගේ තනු අනුව සාලි මාස්ටර්ව හඳුන්වනවා මේ ලංකාවේ ඕපී නයර් මොහමඩ් ගවුස් කියලා. එතකොට මේ හින්දි ගීතවල ආభాසයක් යම් ඔබ දකින්නවද මේ තනුව? ඇත්තටම තියෙනවා. හින්දි චිත්‍රපට ගීතවල ආభాසය පෙන්වම් කරනවා. ඔව්. ඒ වෙච්ච නර 68 කියන ඒ රිද්මය හොඳට ඇතුළත් කරගෙන අපූර්ව නිර්මාණ කරනවා. ඒක මම හිතන්නේ අර හින්දි ගීත අභිභවාගෙන අපේ සිංහල ගීත ස්වතන්ත්‍ර තනු ජනප්‍රිය කරවන්න මොහමඩ් සාලි මාස්ටර්ගෙන් ලොකු සේවයක් වුණා. මේ අපි තෝරගත්ත ඊළඟ ගීතය සාලි මාස්ටර්ගේ තනුව. Thank you. ඉඳුමති. ගීත රචනය කරුණාරත්න අබේසේකර. ඇත්තරම මේක ඉතාම අපූර්ව පද රචනයක්. එක ගඟක ඉවුරු දෙක කවදා කොතන මුණ ගැසේදෝ එහි ගලන ජලය හිත වියලී මගදී නතර වේදෝ අද නින්දේ දුටුව මල් සිහිනේ දිනක සැබෑ වේදෝ සැද සුළඟේ දැල්ලු රන් පහනේ එළිය යලි නිවේදෝ ඊටාම අපූර්ව පදමාලාවක් ඊටාම අරුත්බර ගීත රචනය මේ තනුව නිර්මාණය කරන්නේ මොහමඩ් සාලි රූපායන්දුමති ගායනා කළේ. ඔබ මේ ගීතය ආගෙන ඉන්නකොට ඔබ මොකද්ද ලෝකයකට ගියා වගේ ඔබ ප්‍රතිචාර දැක්ුවේ. කොහොමද මේ මේ තනු නිර්මාණය මොහොමඩ් සාලි මාස්ටර්ගේ? අර වේදෝ වගේ තැන්වල පුදුමාකාර විදිහේ අර මීන් කියලා අර ආందోලිත ස්වරය එකතු කරගෙන අපූර්ව විදිහට මේ තනුව රචනා කරලා තිබුණා. මට හිතෙනවා අර මුත්තු ස්වාමීගේ මේ ආభాසයේ ธรรม ක් හො තිබුණාද කියලා. ඔය දැන් Ghouse master R Muthusamy master වගේ අර මధుර තනු නිර්මාණය කරපු පසු කාලීනව සරත් දසනායකයන් වගේ අය දැන් මේ අය නිර්මාණය කරපු තනු වල පුදුම විදිහට ජන ආකර්ෂණය රසිකයා හැදබැඳ ගැනීමේ ගුණයක් තිබුණා. දැන් මේක ඇත්තටම පහසු නෑ. ඇතම් ගීත ඊටාම ගැඹුරු මේ තනු නිර්මාණ වුණාට අර ජන ආකර්ෂණය ගන්න අමාරුයි. රසිකයාගේ මනසවල සංසිඳවන්න අමාරුයි. ඉතින් ඒක නිසා මම හිතනවා මේක මේ කිසියම් මහිමයක් කියලා සංගීතඥයෙක්. ඒ වගේම අපේ මම හිතන්නේ මතක් කරන්නේ හොඳයි. අර ඉන්ටර්ලූඩ්ස් වගේ දාපු ඇතුළට දාලා තියෙන අර වාද්‍ය වෘන්දෙන් මේ කොටස් අන්තිම ගැළපෙන විදිහට ඒ තන්වත් එක ගැළපෙන සුසංගත කරලා නිර්මාණය කරලා තිබුණා. ඔව් මේ අද අපි තෝරගත් අවසන් ගීතය මොහමඩ් සාලි මාස්ටර්ගේ මේ ජනප්‍රිය තනුව අතුරින් කීපයක් තමයි අද ඔබ හමුවේ තබන්නට අපි වෑයම් කරේ. අද අපි තෝරගත් අවසන් ගීතය මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන්නේ. මේ ගීතයත් අපි කලින් ඇසූ ගීත වගේම අතිශය ජන ආකර්ෂණය දිනාගත්ත ජන ප්‍රසාදය දිනාගත්ත තනුවක් සහ ගීතයක්. අපි ඒ ගීතයට සවන් දෙමු. වලින් මිදී බලායි විලා ඇදී බලා කුළු වලින් මිදී බලායි විලා ඇදී ස්වර්ණ වර්ණ කරුවක් නිලිතේ ඈතේ පිට දුරා get down. ආකාශේ බලාකුළු වලින් මෙහි අලාය දිලා ඇදී කර්ණව ජීවිතේ මල් සිතේ ඈත පිට දුර අද ජනරන්ජන ගීතුලින් අප වෑයම් කළේ අපේ රටේ බිහි වූ ඊටාම විශිෂ්ට සංගීතඥයෙකු ඒ වගේම ජනප්‍රිය සංගීතඥයෙකු වූ චිත්‍රපට සංගීතඥයෙකු හැටියටත් නමක් දිනාගත්ත මොහමඩ් සාලි මාස්ටර්ගේ මතක සටහන තැබීම සඳහායි. ජනරන්ජනගේ මෙහිවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද නිෂ්පාදනය සුරේකා පෙරේරා පළවෙනිදා සහ දෙවෙනිදා පැවැත්තේ විලංග පෙරේරා